මිය පරලෝ යන්නට දුණු දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණ ඇතිව ඒ පවුලේ සියලුම සමාජිකයින් විසින් තුන් මාසකට පෙර මිය පරලෝ යන්නට දුණු සිරිසේන ගමගේ සහෝදරයාට සහ මව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ මූලික අරමුණ ඇතිව ඒ වගේම සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේගේ උතුම් ශාසනික මෙහෙවර තව බොහෝ කාලයක් සිදු කිරීමට අවශ්‍ය නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සලසේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන. ඒ පින්තුන් විසින් අද ධර්මදේශනාව සඳහා අපට ආරාධනා කරන්නට යෙදුනේ රටේ පවතින වත්මන් අර්බුදය හමුවේ අප විසින් කුමක් කළ යුතුද කියන කාරණය පැහැදිලි කරමින් ධර්මයට අනුව ඒ කාරණය විග්‍රහ කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒක ඊ타ත්ම වටින මාතෘකාවක් ඒ මොකද වර්තමානයේ මේ වෙනකොට ලංකාවේ යම්කිසි ආර්ථික දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් මතු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ජනතාවට විවිධ පැතිවලින් යම් යම් පීඩාවන් අත්විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ බඳු කාල පරිච්ඡේදයක මහජනතාව හැටියට අපේ වගකීම කුමක්ද? අපට කළ හැකි දේ කුමක්ද? අප විසින් කළ යුත්තේ කුමක්ද කියලා නුවණින් කල්පනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට සුදුසුම අවශ්‍යම කාල පරිච්ඡේදයක් තමයි මේ කාල පරිච්ඡේදය. අපි හුඟක් වෙලාවට දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ සිහියෙන් නුවණින් ਵਿਚාරපූර්වකව නොවේ. බොහෝ අවස්ථාවලදී මිනිසුන් උනත් දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ අර පොදු සත්ව ගතියත් එක්කලා. ඒ කියන්නේ සත්තු සිව්පාවෝ දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ එක්ක හැඟීම් මත එහෙම නැත්නම් ඇබ්බැහි මත හැඟීම් මත කියලා කියන්නේ ඒ වෙලාවට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් අනුව ඇලීම් ගැටීම් මුලා වීම ආදී වශයෙන් Tamanගේ මනසේ සුපුරුදු කෙලස් ධර්ම අවදි වෙලා එනවා නම් අන්න ඒ අනුව බොහෝ විට දේවල් වලට ප්‍රතිචාර දක්වනවා. එහෙම නැත්නම් සාංශාරිකව හෝ මේ ජීවිතයේ හෝ යම් ආකාරයකට මනස ගතසිත ඇබ්බැහි වෙලා තියෙනවා නම් පුරුදු වෙලා තියෙනවා නම් ඒ ක්‍රමයට ප්‍රතිචාර දක්වනවා. එතකොට ඒවා සාංශාරික පුරුදු වෙන්නටත් පුළුවන් මේ ජීවිතේ පුරුදු කරගත්තු දේවල් වෙන්නත් පුළුවන්. දැන් සතුන් සතුන්ට පවා නොඑක් දේවල් එහෙම ඇබ්බැහි කරවන්නට පුහුණු කරවන්නට පුළුවන්. ආදරයෙන් සලකලා දේවල් පුහුණු කරන්න පුළුවන්, දඬුවම් කරලා පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම පාරිසරික අවශ්‍යතා මත දේවල් පුරුදු පුහුණු වෙන්නට පුළුවන්. හැඟීම් මත දේවල් වලට ඇබ්බැහි වෙලා පුරුදු වෙන්නට පුළුවන්. ওই විවිධ ක්‍රම වලින් පුරුදු ඇති වෙන්නට පුළුවන්. ඉතින් බොහෝ අවස්ථාවල සතා සිව්පාවා තමන්ගේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ ওই විදිහට එක්ක හැඟීම් මත නැත්නම් ඇබ්බැහි මත. නමුත් මිනිසුන්ගේ තියෙන විශේෂත්වය තමයි මිනිසුන් තුලත් ඒ පොදු සත්ව ගතිය මතු වුණාට ඒ මතුවෙන හැඟීම්, ඒ මතුවෙන ඇබ්බැහි සුදුසුද නැද්ද? ඒවයින් අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද කියලා සිහිනුවණින් කල්පනා කරලා එයින් Tamanටත් අනුන්ටත් යහපතක් වෙනවනම් ඒවා ක්‍රියාවට නංවන්න පුළුවන්. එයින් Tamanටත් අනුන්ටත් අයහපතක් වෙනවා කියලා දැනෙනවනම් ඒවා යටපත් කරන්න පාලනය කරන්න පුළුවන්. ඒ විදිහේ හැකියාවක් පවතිනවා මනුස්සයින් සතුව. නමුත් හුඟක් වෙලාවට ලෝකෙ සිද්ධ වෙන දේවල් වලට අපි සිහිනුවන අවදි කරගත්තේ නැතිනම් සාමාන්‍ය මිනිස්සුත් ප්‍රතිචාර දක්වන්නේ අර පොදු සත්ව ගතියත් එක්ක හැඟීම් සහ ඇබ්බැහි මත. ඉතින් රටේ පවතින අර්බුදකාරී తත්වයේ හැමුවේ අපි සිහිය නුවණ අවදි කරගත්තොත් තමයි අපි ක්‍රියා කරන ආකාරය කොච්චර යෝග්‍යද ඒන් Tamanටත් අනුන්ටත් කොච්චර යහපතක් කරන්න පුළුවන්ද කියලා තේරුම් බේරුම් කරගෙන අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ එහෙම නොවුනොත් බොහෝ කොට අර සිහියෙන් නුවණින් තොරව අවිචාරවත්ව කටයුතු කළොත් සාමාන්‍ය සත්ව ගතියත් එක්කලා හැඟීම් වලට වහල් වෙලා සුපුරුදු ඇබ්බැහි වලට නතු වෙලා සමාජයේ අනිත් අය කටයුතු කරන්නේ කොහොමද ඒ විදිහට දෝලණය වෙමින් සැබවින්ම ඒ කරන දේවල් වලින් සිද්ධ වෙන්නේ යහපතක්ද යහපතක්ද කියන ਵਿਚාරයකින් තොරව කටයුතු කරන්නට තමයි බොහෝ දෙනා පෙළඹෙන්නේ. ඒ නිසා මේ බඳු කාල පරිච්ඡේදයක විශේෂයෙන් සිහි බුද්ධි අවදි කරගෙන ਵਿਚාරපූර්වකව අප විසින් කුමක් කළ යුතුද කෙසේ ක්‍රියා කළ යුතුද තමන්ගේත් අනුන්ගේත් යහපත වෙනුවෙන් ඒ වගේම රටේ පොදු යහපත වෙනුවෙන් මහජනතාව හැටියට ගිහි පැවිදි අපි හැමදෙනාම කෙසේ ක්‍රියාත්මක වෙන්න ඕනද කියලා නැවත නැවත නුවණින් කල්පනා කරලා බැලීම ප්‍රත්‍යවේක්ෂා කිරීම සාකච්ඡා කිරීම විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේදී අවශ්‍යයි. එනිසා අද ඒ දායක පින්වතුන් විසින් එබඳු මාතෘකාවක් යෝජනා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි ඨාන සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. ඒ ඒ අවස්ථාවන්හිදී පුද්ගලයෙකුගේ ස්වභාවය හඳුනා ගන්නට ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කරමින් තථාගතයන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවක් තමයි ඨාන සූත්‍රය. එහි දැක්වෙන තුන්වැනි කාරණයයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ආපදාසු භික්කවේ තාමෝ වේදිතබ්බෝ සෝචකෝ දීඝේන අද්දුනා න ඉත්තරං මනසිකරෝතා නො අමනසිකාරා පඤ්ඤවතෝ නො දුප්පඤ්ඤේන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි විපතක් කරදරයක් පැමුණුනහම තමයි ආපදාවක් පැමුණුනහම ආපදාවක් කියලා කියන්නේ අපි අපේක්ෂා නොකළ විදිහේ යම්කිසි හදෙසි කරදරයක් දුකක් පීඩාවක් මතුවෙන අවස්ථාව. එතකොට එබඳු අවස්ථාවක් මතුනහම තමයි කෙනෙකුගේ තාමය හඳුනාගත යුත්තේ. තාම කියන වචනේ පාවිච්චි කරන වීරයට සහ බලයට. කෙනෙක් සතු බලය කොච්චරද කෙනෙක් සතු වීරය කොච්චරද එතකොට වීරය කියලා කියන්නේ කායික මානසිකව යමකට ඔරොත්තු දීමේ හැකියාව දරා ගැනීමේ හැකියාව යමක් අතික්‍රමණය කිරීමේ හැකියාව යම්කිසි පරමාර්ථයක් සම්පූර්ණ කරගන්නට කායිකව මානසිකව ක්‍රියාත්මක වීමේ හැකියාව ඒ විදිහට යම් අරමුණක් වෙනුවෙන් යෙදවිය හැකි කායික මානසික උත්සාහය තමයි වීරය කියලා හඳුන්වනවා. එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේ දක්වනවා ආපදාසු භික්කවේ තාමෝ වේදිතබ්බෝ. ඒ විදිහට හදිසි කරදරයක් විපතක් පැමුණුණු අවස්ථාවේදී තමයි අපේ කායික මානසික වීරය, අපේ බලය, ශක්තිය උරගා බලන්නට සුදුසුම අවස්ථාව. ඒ කියන්නේ අපි කොච්චර දේවල් දැනගෙන හිටියා වුණත් අපි ප්‍රායෝගිකව අපිට මේ දේවල් කරන්න පුළුවන්ද? ඒවට ඔරොත්තු දී ගන්න පුළුවන්ද? ඒ එන දුක් පීඩා අතික්‍රමණය කර ගන්නට පුළුවන්ද? අපේ යහපත් පරමාර්ථ අරමුණු දිනා ගන්නට සැබවින්ම අපිට ක්‍රියා කරන්න පුළුවන්ද කියලා හරියටම උරගා බලන්නට සුදුසුම අවස්ථාව තමයි විපතක් කරදරයක් පැමිණෙන අවස්ථාව. ඒ මොකද දැන් කිසිම ගැටලුවක් නැති අවස්ථාවන්හිදී අපේ සැබෑ తত্ত্বය මතුවෙනව වෙනුවට අපිට නිකන් මතු කරගත්තු මවාගත්තු ආරෝපණය කරගත්තු ආරූඪ කරගත්තු తত্ত্বයන් එක්ක ජීවිත ජීවත් වෙන්න පුළුවන්. නමුත් කලබල වෙච්ච අවස්ථාවල ඒ වගේම දුක් විපත් පැමිණෙන අවස්ථාවල අපට රිදෙන අවස්ථාවල තමයි අපේ හැබෑ ප්‍රകൃතිය අවදි වෙන්නේ. ඉතින් අපේ ප්‍රകൃතිය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ පිළිබඳව යම් යම් සංශෝධන ඇති කරගන්නට සුදුසුම අවස්ථාවක් තමයි අර විදිහට ජීවිතේ දුක් විපත් පැමිණෙන අවස්ථාව. දැන් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි අසුරු කරන අන් අයගේ ස්වභාවය හඳුනා ගැනීමේ උපාය මාර්ගයක් හැටියට තමයි මූලික වශයෙන්. ඉතින් ඒ කාරණයම Tamanට Taman හඳුනා ගන්නටත් යොදා ගන්නට පුළුවන්. අපට අනුන් හඳුනා ගන්නටත් මේ කාරණයම පාවිච්චි කරන්නට පුළුවන්. විපතකදී කරදරයකදී අන් අය ක්‍රියා කරන්නේ කොහොමද? ඒ අනුව තමයි ඔවුන්ගේ ශක්තිය. ඔවුන්ගේ වීරය, ධෛර්ය, දරා ගැනීමේ හැකියාව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කාරණේම අපි අපේ පැත්තට, Tamanගේ පැත්තට හරව ගත්තාම අපිට තේරුම් ගන්නට පුළුවන් විපතකදී කරදරයකදී අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපි තුල කායික මානසික ශක්තිය කොතෙක් පවත්වා ගන්නට අපි දක්ෂද? ඒ ගැටලුව අතික්‍රමණය කරන්නට ජීවිතේ පරමාර්ථ හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්න අපි කොච්චර දක්ෂද කියලා. ඉතින් වර්තමානයේ මතුවලා තියෙන මේ ආර්ථික දේශපාලනික අර්බුද හමුවේ මහජනතාව හැටියට විවිධ පැතිවලින් පීඩාවන්ට ලක් වෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ බඳු දුක්ඛම් කටළු හමුවේ මේ බඳු විපත් සමයක අපි කෙසේ ක්‍රියා කළ යුතුද? සැබවින්ම අපේ කායික මානසික ධෛර්ය වීර්ය ඒ වගේම අපි සතු ශක්තිය උරගා බලමින් තමන්ගෙත් අනුන්ගෙත් යහපත වෙනුවෙන් අපි ක්‍රියා කරන්නේ කොහොමද කියලා සිහියෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න සාකච්ඡා කරන්න ක්‍රියාත්මක වෙන්නට මේ සුදුසුම කාලයක් වෙනවා. එතකොට අද ධර්මදේශනාවේදී විශේෂයෙන්ම අපි කරුණු පහක් ඔස්සේ ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මෙබඳු විපත්තිදායක කාල පරිච්ඡේදයක මෙබඳු අර්බුදකාරී කාලයක අප විසින් කුමක් කළ යුතුද අපට කුමක් කළ හැකිද කියන කාරණය පියවර පහක් ඔස්සේ කතා බහ කරන්නටයි අද ධර්ම දේශනාව තුළින් අපි අදහස් කරන්නේ. පළමු කාරණේ තමයි යම්කිසි විපතක් කරදරයක් පැමිණෙනකොට මූලිකවම අපි කළ යුතු දේ තමයි ඒ එන දෙයට ඔරොත්තු දී ගන්නට අපේ මනස සකස් කරගැනීම. ඒ මොකද එන විපතත් එක්කලා එන කායික මානසික දුක්ඛ පීඩාවත් එක්කලා අපිට මනස සැහැල්ලු කරගන්න සමබර කරගන්න බැරි වුණොත් අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ ගැටුම්කාරීව ආවේගකාරීව නම් අපිට කලයුත්ත නොකලයුත්ත තෝරා බේරා ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා පළමු පියවර තමයි නොසැලී නොගැටි එන දෙයට ඔරොත්තු දෙන්න. පළමුවෙන්ම අපේ මනස සකස් කර ගැනීම. ඊට පස්සේ තමයි අපිට ඒ தත්වයෙන් නැගී සිටින්නට කුමක් කළ හැකිද කුමක් කළ යුතුද කියලා යමක් කල්පනා කරලා කරන්න පුළුවන්කම තියෙන. මුලින්ම අපි ආවේගශීලී වුණොත් එහෙම නැත්නම් අපේ මානසිකව කඩා වැටුනොත් සැලුනොත් ව්‍යාකූල වුනොත් අපිට කල යුත්ත නොකල යුත්ත තෝරා බේර ගන්නට බෑ. එහෙම වුණහම අපිට හිතන දේ තමයි අපි කරන්නේ. අපි අර මුලින් සිහිපත් කළා වගේ හැඟීම් සහ ඇබ්බැහි මත තමයි ඊට පස්සේ මිනිස්සු කටයුතු කරන්නට පෙළඹෙන්නේ. ඉතින් ඒක අපිට ගැටලු निराකරණය කරගන්නට සහාය වෙන ආකාරයක් නොවේ ඒ තියෙන ප්‍රශ්න තව තවත් අවුල් වෙන්නට ඒ తত্ত্বය හේතු වෙනවා. ඒ නිසා පළමු පියවර තමයි එන දෙයට ඔරොත්තු දෙන්නට අපි කුමක් කළ යුතුද? දැන් මෙතනදී හුඟක් වෙලාවට තව කෙනෙක් විසින් තමයි අපිට මේ తত্ত্বය ඇති කළේ. අනිත් අය තමයි ඒකට වග කියන්න ඕන කියලා කල්පනා කරනකොට අපි අපේ මනස සංසුන් කරගෙන ශක්තිමත් කරගෙන ඔරොත්තු දෙන්න උත්සාහ කරනව වෙනුවට නැවත නැවත ගැටෙන්න, පලිගන්න, රිද්දන්න අනිත් අය මේකට වග කියන්න ඕන. අපි මොකටද ඒකට කැප වෙන්නේ? අන්න ඒ වගේ ආකල්ප ඇති කරගෙන නැවත නැවත අපි ඇතුළතින් කඩා වැටෙන්නට පෙළඹෙන ගතිය වැඩි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සුනාමි වසනය වගේ ස්වභාවික විපතක් ආවහම කවුරුත් එකාවන්ව එකතු වෙලා අන්තර්ජාතික වශයෙන් උත් ඒ වගේම රටක් හැටියටත් මහජනතාව හැටියටත් සියලු දෙනා එකට එකතු වෙලා ඒ தත්වයෙන් ඒ ඒ පැවණුණු විපතින් නැගී සිටින්නට උත්සාහවත් වුණා. ඒ මොකද ඒක ස්වභාවික විපතක් හැටියට හඳුනා ගන්න නිසා. ඒ වගේම කොරෝනා වසංගත తත්වය මතුණාම එතනදිත් මේ తත්වය සමනය කරගන්න, අතික්‍රමණය කරගන්නට අන්තර්ජාතික වශයෙන් උත් ඒ වගේම රටක් හැටියටත් බොහෝ දෙනා ඒක රාශී වෙලා ඊටාම කැපකිරීම කරලා කටයුතු කළා. බොහෝ දෙනා නිදි වරාගෙන සති ගණන් මාස ගණන් සියලු දුක් පීඩාවන් විඳගෙන ලොකු කැපකිරීමක් කළා. කායිකව මානසිකව ලොකු වීරයක් යෙදුවා ඒ தත්වයෙන් නැගී සිටින්නට. තමනුත් නැගී සිටමින් අන් අයත් මතු කරගන්නට. ඉතින් ඒ නිසා තමයි මේ කාල පරිච්ඡේදය තුල බොහෝ දෙනා විරුවන් හැටියට විරුදාවලි ලැබුවේ සම්මුති ලැබුවේ එතරම් කරපු කැපකිරීම නිසා. නමුත් දැන් මේ වර්තමානයේ ඇති වෙලා පවතින తত্ত্বය හමුවේදී ඒ විදිහේ සාමූහික කැපකිරීමකට ඒ වගේම පෞද්ගලික කැපකිරීමකට බොහෝ දෙනා ඉදිරිපත් වෙන අඩු බවක් පෙනෙනවා ඒකට හේතුව තමයි අසවලුන් තමයි මේ වැරද්ද කළේ අද අපි මේ දුක් විඳින්නේ දේශපාලනඥයෝ නිසාය. අද අපි මේ දුක් විඳින්නේ මේ මේ අයගේ වැරදි නිසාය. මේ විදිහෙන් සිතන්න කල්පනා කරන්න පෙළඹුණු ගමන් එතනින් එහාට අපට පුද්ගලිකව කළ හැකි දේත් නොකර සාමූහිකව කළ හැකි දේත් නොකර මානසිකව ශක්තිමත් වෙනවා වෙනුවට මානසිකවත් අපේ දුර්වල වෙමින් කටයුතු කරන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නෙට හේතුව මොකක්ද? ඒක විසඳන්නේ කොහොමද? මේවා පිළිබඳව කල්පනා කරන්නට පෙර පළමු පියවර තමයි අපි මේ පැමිණි தත්වයට පැමිණි අරුබුදයට ඔරොත්තු දෙන්න මූලිකව අපේ සිත ශක්තිමත් කරගන්නට. ඒකට හේතුව තමයි යම් ගැටලුවක් निराකරණය කරන්නට නම් අපි ඒකේ මූල හේතුව තේරුම් ගන්නට ඕන. දැන් රටේ ආර්ථික අර්බුදයක් දේශපාලන අර්බුදයක් තියෙනවා. ඒක නිසා මිනිසුන්ට පීඩාවක් ඇති වෙලා තියෙනවා. ඒක අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. ඒක නැහැ කියන්නට කෙනෙකුට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ తত্ত্বය හැමුවේ අපේ මනස කඩා වැටෙනවද? ඒක රටේ ප්‍රශ්නයක්වත් දේශපාලන ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒක අපේ පුද්ගලික මානසික දුර්වලකම. මේ දෙක අපි වෙන් කරගන්නට ඕන. ඒ කියන්නේ රටේ ප්‍රශ්නය වෙනයි අපේ මානසික දුර්වලකම වෙනයි. අපි හුඟක් වෙලාවට අපේ මානසික දුර්වලකමත් අර පොදු ප්‍රශ්නෙට හේතු කරලා තමයි කල්පනා කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපි අපිට හැබෑවටම මේ தත්ත්වේ ලෙහා ගන්නෙ කොහොමද කියලා කොතනකින්වත් පේන්නේ නැතු යනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් තමන්ගේ සමීපතම ඥාතියෙක් මිය ගියොත් අපිට හිතට දුකක් වේදනාවක් ඇති වෙනවා. එතකොට අපට හැඟෙන්නේ ඒ ඥාතියා මිය ගිය නිසා තමයි අපට මේ දුක හිතෙන්නේ කියලා. එතකොට ඒක තමන්ගේ දුර්වලකමක් හැටියට දකින්නේ නැහැ. අර ඥාතියා මිය යාමේ අරුබුදේ තමයි මේ දැනෙන්නේ කියලායි හිතන්නේ. එහෙම හිතන තාක්කල් අපට මේ මානසික පීඩාවෙන් නැගී සිටින්නට පහසු නැහැ. එනිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන ඥාතියාගේ අභාවය කියන එක හේතුඵල වශයෙන් සිද්ධ වෙච්ච යම්කිසි සිදුවීමක්. ඒ ඥාතියා ඉපදුනා කියන එක සිද්ධ වුනේත් හේතුඵල ක්‍රියාවලියක් හැටියට ඥාතියා මිය ගියා කියන එක සිද්ධ වුනේත් හේතුඵල ක්‍රියාවලියක් හැටියට. ඒතකොට ඉපදුනා කියන එකට මම කැමති, මැරුණා කියන එකට මම කැමති නෑ. ඒවා අපේ මානසික ආකල්ප. ඒ ඉපදීම සහ මරණය කියන දෙකම යම්කිසි හේතුඵල ක්‍රියාවලියක් එක්කලා සිද්ධ වුණා. දැන් ඒ සිදුවුණු හේතුඵල ක්‍රියාවලියට මම මානසිකව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක ඒක මගේ පෞද්ගලික කාරණයක්. ඉතින් කෙනෙකුගේ අභාවයේදී එය දරා ගන්නට අපට නොහැකි ඒකට ඒක නිසා අපට දුකක් ඇති වෙනවා කියන එක ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්නට අපේ මනස පුහුණු කර නොගැනීමේ දෝෂය විනා මරණයේ දෝෂයක් නෙමෙයි. එනිසා අපි මූලිකව තේරුම් ගන්නට ඕන මරණය කියන එක වෙනම කාරණයක්. ඒකෙන් අපට සිත්ැවුල් ඇති වෙනවා කියන එක ඒ මරණයෙහි ප්‍රශ්නයක් නෙමෙයි. එන දෙයට ඔරොත්තු දෙන්නට අපේ සිත පුහුණු කරගෙන නැතිකමේ දෝෂයයි. දැන් පටාචාරාවට තමන්ගේ සැමියා නැති වුණා, දරුවෝ නැති වුණා, මව්පියෝ නැති වුණා, සහෝදරයෝ නැති වුණා, උන් හිටිතැන් නැති වුණා. එතකොට මේ සියල්ලකගින්ම ඇය අසීමිතව මානසික පීඩාවකටපත් වුණා. ඇය හිතුවෙත් දැන් ඒ සිද්ධ වෙච්ච නිසා තමයි මේ මානසික පීඩා මතුවෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා නැගණීනි සිහිය පිහිටුවා ගන්න. අපි සිත් ඇවුල් ඇති කරගත්තා කියලා ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. අපි සිත් ඇවුල් ඇති කරගත්තාම ලෝකෙ කන පිට හැරෙනවා නම් ඉතින් ඕන තරම් සිත් ඇවුල් ඇති කරගත්තට කමක් නැහැ. දැන් කොච්චර හැඬුවත් වැළපුණත් අර මැරිච්ච දරුවෝ නැවතේ හිටපු විදිහට මතුවෙන්නේ නැහැනේ මැරුණාම තවත් තැනක එසැනින් ඉපදිලා. එතකොට අර පෙර සිටි තත්වයෙන් නැවත අපි හැමෝට පැමිණෙන්නේ නැහැ. එහෙමනම් ඒ ගැන හැඬුවා කියලා වැළපුණා කියලා ශෝක කළා කියලා දුක් කියලා වික්ෂිප්ත වුණා කියලා ගැටලුව निराකරණය වෙන්නේ නැහැ. ඒකෙන් අපිට විසඳුම් හොයන්නට පුළුවන් තියෙන ඉඩකඩත් අහිමි කරගන්නව වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇයට උපදෙස් දෙන්නේ සිහිය පිහිටුවා ගන්න. සිහියෙන් දකින්න. එතකොට තමයි අපිට යම් ප්‍රමාණයකට හෝ දේවල් විසඳා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අපි මුලින්ම තේරුම් ගන්නට ඕන රටේ ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙනම කාරණයක් හැබැයි ඒක නිසා මගේ මනස වික්ෂිප්ත වෙනවා නම් කඩා වැටෙනවා නම් ආවේගකාරී වෙනවා නම් ඒක මගේ ප්‍රශ්නයක් ඒ නිසා මගේ මානසික ගැටලුව වෙනම निराකරණය කරගන්නට ඕන රටේ ප්‍රශ්නයට අපි වෙනම පිළියම් සොයන්නට ඕන මේ දෙක දෙකක් කියන බව හරියට තේරුම් ගත්තොත් විතරයි අපට මේ ගැටලුවේදී යම්කිසි විසඳුම් සොයන්නට මඟක් විවෘත කරගන්නට පුළුවන්. එහෙම නැති වුණොත් අපේ මානසික දුර්වලකමත් රටේ ප්‍රශ්නෙටම හේතු කරලා තියලා අපි හැමතිස්සෙම මම නිවැරදි මම නිදොස් මේක මේ රටේ අනිත් අයගේ ප්‍රශ්නයක් දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් කියන මට්ටමින් හිතමින් අපේ දුර්වලකම වර්ධනය කරගන්නවා පෝෂණය කරගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපදේශය පිළිගත්තට පස්සේ ඒ අනුව කටයුතු කරලා පටාචාරාවට පුළුවන් වුණා අර මානසික දුර්වලකම සකස් කරගන්න. සකස් කරගත්තට පස්සේ ඇය මුලින් පැවතුණු ඒ මානසික රෝගී තත්වෙන් ඇය නිදහස් වුණා. එතකොට සිද්ධ වෙච්ච දේවල් එහෙමමයි. දරුවෝ මැරුණා. එතකොට ඇය මනස සකස් කරගත්තයි කියලා දරුවන්ට පණ ආවේ නැහැ. එතකොට සැමියා මිය ගියා. ඇය මනස සකස් කරගත්තයි කියලා සැමියාට පණ ආවේ නැහැ. ඒ ඇතිවෙච්ච කාරණේ හේතුඵල වශයෙන් සිද්ධ වෙච්ච දේ එහෙමමයි. හැබැයි ඇය මානසිකව නැගී සිටියට පස්සේ මනස ශක්තිමත් කරගත්තට පස්සේ ඒ සම්බන්ධව තමන්ගෙත් අනුන්ගෙත් යහපත වෙනුවෙන් ඇයට කළ හැකි බොහෝ දේවල් කරන්නට පුළුවන් වුණා. අන්න ඒ වගේ පළමු පියවර තමයි විපතකදී අර්බුදයකදී රටේ ප්‍රශ්නයක් හෝ දේශපාලන ප්‍රශ්නයක් හෝ ආර්ථික ප්‍රශ්නයක් හෝ යුද වාතාවරණයක් නිසා හෝ මේ කවර කාරණයක් නිසා සාගතයක් නිසා හෝ කවර කරුණක් නිසා හරි අපට යම්කිසි කායික මානසික පීඩාවක් ඇති වෙනවා නම් යම්කිසි විපත්තිදායක කාල පරිච්ඡේදයකට අපට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නම් පළමු පියවර තමයි ඒ විපත වෙනම කාරණයක් ඒ නිසා අපේ මනස ආවේගකාරී වීම ගැටුම්කාරී වීම මානසික ආතතියකටපත් වීම, මනසින් දුබල වීම ඒක අපේ මානසික ප්‍රශ්නයක්. ඒ නිසා අපේ මානසික ගැටලුව වෙනම අපි निराකරණය කරගන්නට ඕන. අර පැවත මතුවලා තියෙන අර්බුදකාරී තත්වයට වෙනම විසඳුම් හොයන්නට ඕන කියන බව අපි මේ දෙක වෙන් කරගන්නට ඕන. වෙන් කරගත්තාම තමයි අපිට ගැටලුව निराකරණය කරගන්නට වඩාත්ම පහසු වෙන්නේ. එතකොට ওই පළමු පියවර අපි හරියට හඳුනාගත්තොත් ඒත් එක්කලා අපිට මානසික වශයෙන් ශක්තිමත් වෙන්න නැගී සිටින්නට යම්කිසි අවකාශයක් සැලසෙනවා. අපිට පුළුවන්කම තියෙනවා රටේ ප්‍රශ්නය ගැන හිතලා එයි මම විනාශ එතකොට ඒ විදිහට අපි ආවේගකාරී වෙවි ඉඳලා හදිසියෙ මරණයටපත් වුනොත් දුගතිගාමි වෙන්නේ තමයි. ඒ ප්‍රශ්නෙට වග කියන්න ඕන අය මරණ මොහොතේ කුසලයක් සිහි කරගත්තොත් ඒගොල්ලෝ එය සුගතියක උපදීවි. හැබැයි දැන් ගැටලුවට මැදි වෙලා තියෙන්නේ අපි ඒකෙන් දුක් විඳින්න ඕනෙත් අපි ඒකෙන් මනස ආවේගකාරී කරගත්තොත් ඒ ආවේගයත් එක්කලා මැරිලා ගිහිල්ලා දුගතිගාමි වෙන්නේ තමන්මයි. ඒ නිසා රටේ ප්‍රශ්න නිසාවත් දේශපාලනඥයන්ගේ ප්‍රශ්න නිසාවත් ලෝකේ ප්‍රශ්නයක් නිසාවත් මම මගේ මනස විනාශ කර ගැනීම මටම කරගන්නා වූ අනර්ථයක්. ප්‍රශ්නේ වෙන කවුරුවක් හැදුවා වුණාට සිත අපේ. සසර ගමනට වග කියන්න වෙන්නේ තම තමන් විසින්. වෙන කවුරුවක් ඒකට වග කියන්නට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ප්‍රශ්නයක් නිසා වුණත්, පවුලේ ප්‍රශ්නයක් නිසා වුණත්, රටේ ප්‍රශ්නයක් නිසා වුණත්, ලෝකේ ප්‍රශ්නයක් නිසා වුණත් ඒකට වග කිව යුතු අය කවුරු වුණත් ඒන් මගේ මනස ආවේගකාරී කරගෙන මට මා සතු සිහි බුද්ධිය නැති කරගන්නවා නම් ඒ වගේම මම මගේ සිත දුර්වල කරගන්නවා නම් ඒක මටම අනර්ථය ඇති කරන මටම හානිගෙන දෙන මා විසින්ම තමන්ට සිද්ධ කරගන්නා බරපතල අනර්ථයක් කියන බව නුවණින් තේරුම් අරගෙන පළමු පියවර තමයි දහමේ තමන් දන්න දේවල් තමන් මෙතෙක් අහලා තියෙන දේවල් ඒ හැම දෙයක්ම ප්‍රයෝගී කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ පළමු පියවර සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ එන දේට ඔරොත්තු දෙන්නට ඒ එන අර්බුදයේ හමුවේ නොසැලී නොගැටි එන தත්ත්වය පිළිබඳ සිහි බුද්ධියෙන් තේරුම් ගන්නට දකින්නට පුළුවන් මට්ටමට Tamanගේ මනස ශක්තිමත් කර ගැනීම නැමැති මේ පළමු පියවර හරියට තේරුම් අරගෙන එහි පිහිටන්නට අපි උත්සාහ කරන්න ඕන. මේක මේ පවතින රටේ අර්බුදය සම්බන්ධව විතරක් නෙමෙයි ඕනම විපතකදී ඕනම ගැටලුවකදී ඕනම අර්බුදයකදී මේ தත්ත්වය සාධාරණයි අප විසින් කළ යුතු පළමු දේ තමයි එන දේට ඔරොත්තු දී ගන්න නොසැලී නොගැටි ඒ தත්ත්වයේ හමුවේ ශක්තිමත්ව මනස පවත්වා ගන්නට සිත පුහුණු කිරීම ඒ තමයි පළමු පියවර ඊළඟට දෙවන පියවර තමයි ඒ පවතින தත්ත්වයෙන් නැගී සිටින්නට තමන්ට කළ හැකි දේ කුමක්ද කියලා සොයලා බලලා ඒ කටයුතු ටිකෙන් ටික හරි ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ අර එක දාර්ශනිකයෙක් සිහිපත් කරන ප්‍රශ්න निराකරණය කිරීමේ ඉන්ද්‍රජාලීය සූත්‍රය කියලා. එහි පියවර තුනක් ඔහු පැහැදිලි කරනවා. පළමු පියවර තමයි මේ සිද්ධ වෙන දේෙන් වෙන්නට පුළුවන් නරකම දේ මොකක්ද? නරකම ප්‍රතිඵලය මොකක්ද කියලා හොඳට හිතලා බලන්න. දැන් අපිට අපේ මනස සැලෙන්නේ, ආවේගකාරී වෙන්නේ, වික්ෂිප්ත වෙන්නේ අපි අපේක්ෂා නොකරන අනර්ථකාරී දෙයක් සිද්ධ වෙයි කියන භීතිය නිසානේ. එතකොට පළමුවෙන්ම හිතලා බලන්න මේ පවතින தත්වයක් එක්කලා වෙන්නට පුළුවන් නරකම දේ මොකක්ද නරකම ප්‍රතිඵලය මොකක්ද ඒක තමයි පළමු පියවර දෙවන පියවර තමයි වෙන අපට විකල්ප ඇත්තෙම නැත්තම් ඒ කියන්නේ මොකුත්ම කරගන්න බැරි නම් ඒ එන දෙයට ඔරොත්තු දෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැනේ. මොකද දිවිනසා ගත්තයි කියලා මරාගෙන මරුණයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඒ එන తත්වේ වෙනස් කරන්නම බැරි ඒකට ඔරොත්තු දෙන්නට. එමනම් දෙවන පියවර තමයි හිත හදාගන්න ඒ එන දෙයට මොකුත්ම වෙනස් කරන්න බැරි නම් ඒ එන தත්වෙට ඔරොත්තු දෙන්න. දැන් එන නරකම දෙයටත් නරකම ප්‍රතිඵලයටත් ඔරොත්තු දෙන්න අපේ හිත සකස් කරගත්තට පස්සේ තව දුරටත් අපේ සිත කැළඹෙන්නේ නැහැ. මොකද සිත කැළඹෙන්නෙම කැමති දේවල් සිදු නොවේයිද අකමැති දේවල් සිදු වෙයිද කියන මේ දෙකත් එක්ක තමයි අපේ මනස දෝලණය වෙන්නේ. එතකොට අකමැති දේ සිදු වුණත් කැමති දේ සිදු නොවුණත් ඒ එන දේ වෙනස් කරන්න බැරි නම් මම ඒකට මුහුණ දෙනවා ඔරොත්තු දෙනවා කියලා හිත සකස් කරගත්තට පස්සේ තවදුරටත් අපේ මනස සැලෙන්නට ඉඩක් ඇත්තේ නැහැ. අර අජාන් චාහාමුදුර එක තැනක සිහිපත් කරනවා සැබෑ චිත්ත සමාධිය එන්නේ නරකම දේ පිළිගන්නට හිත සකස් කරගත්තාට පසුයි කියලා. ඒ කියන්නේ අපිට හිත එකඟ වෙන්නේ නැහැ, සමාධිගත වෙන්නේ නැහැ කියලා අපි හිතුවට එහෙම එකඟ වෙන්නේ නැත්නම් මොකක් හරි කොනක අපේ මනස සැලෙන්නට කාරණයක් තියෙනවා. ඒ සැලෙන්නේ කුමක් නිසාද? කැමැති දේවල් සිදු නොවේයිද? අකමැති දේවල් සිදු වෙයිද කියන ඔය කරුණු දෙකත් එක්කලා. එතකොට මේ නරකම දේ පිළිගන්නට අපේ හිත හදාගත්තට පස්සේ තවදුරටත් සැලෙන්නට දෙයක් නැහැ. එතකොට අපේ මනස සංසුන් වෙනවා. එහෙමනම් දෙවනි පියවරත් එක්කලා අපේ මනස සංසුන් වෙනවා, ශක්තිමත් වෙනවා. ඊළඟට තුන්වෙනි පියවර තමයි ඒ නරකම తත්වය ටිකක් හරි වෙනස් කරන්නට අපිට යමක් කළ හැකිද කියලා සොයලා බලලා ටික ටික හරි උත්සාහයෙන් ඒ දේවල් කරන්න පටන් එතකොට එහෙම කරගෙන කරගෙන යනකොට සමහර විට ටිකක් හරි දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ਸਰව සම්පූර්ණයෙන් ගැටලුව निराකරණය වෙන්න පුළුවන්. ඉතින් ਸਰව සම්පූර්ණයෙන් වෙනස් නොවුනත් ටිකක් හරි වෙනස් කරගන්න පුළුවන් නම් ඒත් ඇති. ඒ මොකද දැන් අර නරකම தත්වයක් පිළිගන්න නරකම தත්වයටත් ඔරොත්තු දෙන්න අපි හිත හදාගත්තට පස්සේ දැන් සම්පූර්ණම දේවල් නරක විදිහට සිද්ධ වුණා වුණත් අපේ මනස සැලෙන්නේ නැති මට්ටමකට අපිට වඩාත් මනස ශක්තිමත් කරගන්න පුළුවන්. අන්නේ මානසික ශක්තිය ඇති කරගත්තන් පස්සේ ඒ తත්වය වෙනස් කරන්න කල යුතු දේවල් කල හැකි දේවල් අපිට ශක්තිමත් සිතකින් යුක්තව අනුන්ට චෝදනා කර කර ඉන්නේ නැතිව අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට දේවල් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දෙවන පියවර තමයි ශක්තිමත් මනසකින් යුක්තව මේ අර්බුදකාරී తত্ত্বය මේ ආපදාව ජය ගන්නට පුද්ගලිකව Tamanට කුමක් කළ හැකිද කියලා සිතලා කල්පනා කරලා සොයලා තම තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව, තමන්ගේ කුසලතාවයන්, තමන්ගේ සාංශාරික පුරුපුරුදු මේවා පාවිච්චි කරමින්, මේවා උදව් කරමින් තමන්ගේ අනුන්ගේ යහපත සඳහා මේ වෙලාවේ භෞතිකවත් ආධ්‍යාත්මිකවත් තමන්ට කුමක් කළ හැකිද කියලා සොයලා බලලා, සිතලා බලලා ඒ ඒ දේවල් කරන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් ඇත්තටම මේ වගේ අවස්ථාවක මිනිසුන්ට තම තමන්ගේ දැනුගත්කම් වලින් තම තමන්ගේ වෘත්තීයමය සුදුසුකම් වලින් හැකියාවන්ගෙන් කුසලතාවයන්ගෙන් බොහෝ දේවල් කරන්නට පුළුවන්. එහෙම දේවල් දැනටමත් අපේ රටේ හුඟක් අය හිතලා කල්පනා කරලා කරන අවස්ථා අපි දකිනවා. ඇතැම් විට මාධ්‍යවලත් ඒවා ප්‍රචාරය කරනවා සමහර විට කලාතුරකින්. අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ කොට ඒවා ප්‍රචාරය කරමින් පවතිනවා. එතකොට ඒ පැත්තෙන් අපට එක්තරා ආකාරයකින් සතුටු වෙන්නට පුළුවන්. මිනිස්සු Taman සතු හැකියාව, බුද්ධිය, දැනුම, කුසලතාවය මේ වෙලාවේ ඊටාම නිර්මාණශීලී විදිහට පාවිච්චි කරමින් පවතිනවා මේ தත්වයෙන් නැගී සිටින්නට. ඒ මොකද දැන් අපි මෙතනින් නැගී සිටින්නට ක්‍රියාත්මක විය යුත්තේ ඇත්තටම ප්‍රශ්නේ ඇති කළේ කවුද? ඒකට හේතු මොනවද? කවුද මේවා විසඳන්න ඕන? එහෙම කල්පනා කර කර හිටියයි කියලා අපට පැමිණෙන දුක් පීඩාව නතර වෙන්නේ නැහැනේ. ඒ නිසා ප්‍රශ්නේ ඇති කළේ කවුරු වුණත් හේතුව කුමක් වුණත් දැන් මේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් අපි නැගී සිටින්නට ඕන. ඒ ඒ එන தත්වයට ඔරොත්තු දීගෙන ඒ தත්වය දුක්ඛදායක නම් එයින් නැගී සිටීමට යම්කිසි දායකත්වයක් යම්කිසි කැපකිරීමක් අපි කොයි කාටත් සිද්ධ කරන්නට වෙනවා. එහෙම නැති වුණොත් අපිට ඒකෙන්ම මේ යන්නටයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් විස හීයකින් විද්දොත් විස පොවපු ඊතලයකින් විදිනවා. විදලා ඒක Tamanගේ ඇඟේ ඇනිලා බරපතල විදිහේ තුවාලයක් ඇති වෙනවා. දැන් අනිත් අය දුවගෙන ඇවිල්ලා අර ඇනිලා තියෙන ඊතලේ ගලවන්නට හරි එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්නට හරි උත්සාහ කරනවා. එතකොට මේ තනත්තා කියනවා අහ කිසි කෙනෙක් මගේ ඇඟට අත තියන්න එපා. කවුරුවත් මේක ගලවන්න ලෑස්ති වෙන්නත් එපා ප්‍රතිකාර කරන්න ලෑස්ති වෙන්නත් එපා. මට මුලින්ම දැනගන්න ඕන කවුද මේ ඊතලේ විද්දේ? මොන කම්මලේද මේ ඊතලේ හැදුවේ? මොන විදිහේ විසක්ද මේකට ඇතුල් කරලා තියෙන්නේ? ඒ විස හැදුවේ මොන රටේද? එතකොට මේ ඊතලය හදලා තියෙන්නේ මොන විදිහේ ලෝහ වර්ගයකින්? මේ සියලු කාරණා දැනගන්න තෙක් මාව වෛද්‍යවරයෙක් වෙත ගෙනියන්න මම දෙන්නේ නැහැ. මට ඉස්සල්ලාම දැනගන්න ඕන කවුද මේක කළේ කොහෙද ඊතලයේ හැදුවේ මොනවද යොදලා තියෙන විස ඒ විස හැදුවේ කොහෙද මේ සියල්ල දැනගත්තොත් විතරයි මම මේ ඊතලය ගලවන්න ඉඩ දෙන්නේ කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහුට සිද්ධ වෙන්නේ ඒ විසෙන්ම නැසෙන්නටයි. ඒ මොකද දැන් අර දේවල් ඔක්කොම හොයලා දැනගන්නවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. අනිත් එක ඒ දේවල් හොයලා දැනගත්තා කියලා මේ විස නැති වෙන්නේ නැහැ. තමන්ට තියෙන මේ අන්තරාය නැති වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කළ යුත්තේ මේ ඊතල ඉවත් කරලා අර විසට සහ තුවාලයට ප්‍රතිකාර කරන එක. ඊට පස්සේ පුළුවන් අනිත් ඒවා හොයාගෙන ඒ ඒ ඒ අයට දඩුවම් කළ යුතු නම් කරන්නට හෝ නැවත එහෙම නොවෙන්නට කටයුතු කරන්නට හෝ මොනවා හරි කරන්න පුළුවන් දෙවනුව. නිසා පළමු අවශ්‍යතාවය තමයි ඇති වෙලා තියෙන අර්බුදේ निराකරණය කර ගැනීම. යම්කිසි කෙනෙක් අර ඊතලයෙන් පහර කාපු පුද්ගලයා වගේ හිතන්නට පෙළඹුණොත් ඒතනත්තාට අර කිසි දෙයක් නොදැනගෙනම අකාලේ මිය යන්නටයි සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ වගේ තමයි අද සමාජයේ හුඟක් දෙනා ප්‍රශ්නය මොකක්ද අර්බුදය මොකක්ද කවුද මේවා ඇති කළේ ඒවට වග කියන්න ඕන කවුද මේවා ගැන හිත හිතා ඉන්නවා මිසක් මේ ඇති වෙලා තියෙන தත්වයෙන් නැගී සිටින්නට අපට කුමක් කළ හැකිද වහාම ගත යුතු පියවර මොනවාද? මේ தත්ත්වයේ බරපතලකම අනර්ථකාරී බව තේරුම් අරගෙන එයින් නැගී සිටින්නට ක්‍රියාත්මක වෙන අය සමාජයේ බොහෝම විරලයි. බහුලව ඉන්නේ අනුන්ට චෝදනා කර කර අනුන්ට දොස් කිය කිය අනුන්ට වරද පටව පටව අර සමාජ විවාහාරයෙන් කියනවා නම් බෝලේ මේ පැත්තට මේ පැත්තට පාස් කරමින් අනුන්ට වරද පටවන්නට උත්සාහ කරනවා අපි නිවැරදි අපි හරි අපි කියපු විදිහට කළා නම් මෙහෙම වෙන්නේ මේ මේගොල්ලෝ මෙහෙම කරපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා වැරද්ද කළේ කවුද ඒකට වග කියන්න ඕන කවුද ඒකට දඬුවම් කරන්න ඕන කාටද එතකොට අපි ඒව අකල්ලාතුව කිව්වා ඒවා පිළිපැද්දේ නැති නිසායි මෙහෙම වෙලා තියෙන්නේ ආදී වශයෙන් ඒ අතීත කතා කියමින් අනුන්ට නිග්‍රහ කරමින් චෝදනා කරමින් වරද පටවමින් ඒවට දඩුවම් කළ යුතු අය ගැන කතා කරනවා විනා මේ ඇති වෙලා තියෙන අර්බුදයෙන් නැගී සිටින්නට හුඟක් දෙනා වෑයම් කරන්නේ. එතකොට අර ඊතලේ ඇනුණු අඥාන පුද්ගලයා වගේ. ඉතින් එහෙම වුණොත් අපි හැමෝටම වෙන්නේ මේ අර්බුද හමුවේ බරපතල විදිහේ සාගතයකට පීඩාවකට මුහුණ දීලා සම්පූර්ණම අකාලේ විනාශ වෙන්නටයි. ඒ නිසා අපි කාටත් වගකීමක් තියනවා, යුතුයකමක් තියනවා මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයන්ට වග කියන්න ඕන කවුරු වුණත් ඒවාට මූල හේතු ඇතිකලේ කවුරුන් වුණත් ඒවා ස්වභාවිකව ඇති වෙච්චා වුණත් කවුරුන් විසින් හෝ ඇති කරපු දේවල් වුණත් දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් එතනින් ගොඩ එන්නට අපි මූලිකව අවශ්‍ය දේවල් කරන්න ඕන ඒවට වග කියන්න ඕන කවුද කියලා සොයලා බලලා නැවත එසේ නොවෙන්නට ඒ පුද්ගලයින්ට දඬුවම් කිරීම ආදී එහෙම වැඩ පිළිවෙලකුත් කරන්නට වෙනවා ඒක දෙවැනි කාර්යයක් පළමු කාර්ය තමයි මේ தත්වෙන් නැගී සිටින්නට අපට කුමක් කළ හැකිද කියලා සොයලා බලලා ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ සම්බන්ධව අපට භෞතිකවත් ආධ්‍යාත්මිකවත් දෙපැත්තෙන්ම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් ඒ ගැන තමයි අපි මුලින්ම සිහිපත් කළේ බොහෝ කොට අපි දකිනවා ඊටාම සුබදායක විදිහට ඇතැම් බුද්ධිමත් ජනතාව Tamanගේ දැනුම, හැකියාව, කුසලතාවය පාවිච්චි කරලා නොයෙක් නව නිර්මාණ කරන ආකාරය. අනුන්ගෙන් දේවල් ලැබෙනකම් බලා ගැනීම නැතිව තමන් තමන්ගේ ගෙවත්තේ කාබනික පොහොර ආදී නිෂ්පාදනය කරගෙන එළවලු සහ තමන්ට අවශ්‍ය භෝග වර්ග වගා කරගන්නට ක්‍රියාත්මක වෙන හැටි. ඊළඟට අනුන්ගේ ගෑස් ටික බලාගෙන ඉන්න නැතුව තමන්ගේ නිවසින් ඉවත දාන ඉඳුල් ටික ඒ වගේම වැසිකිලි කැසිකිලි වල එකතු වෙන අපද්‍රව්‍ය ටික මේවා පාවිච්චි කරලා බයෝගෑස් නිර්මාණය කරගන්නට කටයුතු කරන ආකාරය. ඊළඟට තව නොයෙකුත් ස්වභාවික දේවල් උපයෝගී කරගෙන Taman පදින වාහනයට තෙල් ටිකක් නිෂ්පාදනය කරන ආකාරය. මෙන්න මේ විදිහට බොහෝ දෙනා මේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් නැගී සිටින්න. Tamanට කුමක් කළ හැකිද? ඊළඟට විවිධ ක්‍රමවලට ස්වභාවික සූර්ය ආලෝකය උදව් කරගෙන විදුලි ආලෝකය නිෂ්පාදනය කරගන්න. මෙහෙම නොඑක් දේවල් වලට නිර්මාණශීලීව ජනතාව පෙළඹිලා ඉන්න බව පේනවා. අර භෞතික වශයෙන් මේ අර්බුදකාරී తත්වය සමනය කරලා තමනුත් පීඩා විඳින්න නැතුව අනුන්ටත් පීඩාවක් ඇති වෙන්නේ නැතිව ධාර්මිකව નિවරදිව ස්වයං පෝෂිතව නැගී සිටින්නට අද බොහෝ දෙනා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ තමයි භෞතික වශයෙන් අපට කළ හැකි දේ. ආධ්‍යාත්මික වශයෙන් අපි වඩාත් ගුණ සම්පන්න වෙන ලෝකේ දුක් විපත් පැමිණෙන්නේ හෝ පමනුවන්නේ කවුරුන් විසින් උනත් ඒවට මැදි වෙලා දුක් විඳින්නට අපට සිදු වෙනවා නම් ඒ తත්වය සමනය කරගන්නට අපට මානසිකව ආධ්‍යාත්මිකව යම්කිසි ප්‍රතිශක්තියක් අවශ්‍යයි. පිටතුනේ වෛරස විස බීජ ආදී එනකොට ඒවෙන් රැකෙන්නට අපට කායික ප්‍රතිශක්තියක් අවශ්‍යයි කියන බව කවුරුත් පිළිගන්න තේරුම් ගන්න කාරණයක්. අන්න ඒ වගේ තමයි අපිට යම්කිසි විපතක් කරදරයක් පැමිණෙනවා නම් ඒ තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න ඒවයින් නැගී සිටින්නට අපට මානසික ප්‍රතිශක්තියක් ආධ්‍යාත්මික ප්‍රතිශක්තියක් අවශ්‍යයි. එනිසා ඒ කාලවකවානුව තුල වඩා ශීලයක පිහිටීම, ගුණධම් වැඩිම, ඒ වගේම කරුණා මෛත්‍රිය ආදී යහපත් මනෝභාවයන් ජනිත කිරීම ප්‍රඥාවෙන් ක්‍රියාත්මක කිරීම ලෝක ධර්මතා තේරුම් අරගෙන ඔරොත්තු දීමෙන් කටයුතු කිරීම මේවා අවශ්‍යයි. එතකොට විපතක් පැමිණෙන්න පැමිණෙන්න අපේ කරුණා මෛත්‍රිය වෙනුවට අපි ද්වේෂය, වෛරය, කෝපය, ආවේගය මේවා වපුරන්න පටන් ගත්තාම අර විපත 3-4 ගුණයෙන් බලවත් වෙන්නට එය හේතුවක් වෙනවා. අවාසනාව තව තවත් වැඩි වෙන්නට ඒක හේතුවක් වෙනවා. එතකොට පවතින අර්බුදකාරී తත්වය කවුරුන් නිර්මාණය කළා වුණත් ඒක ස්වභාවික වුණත් අනිත් අය විසින් ගොඩනගපු తත්වයක් වුණත් ඒ తත්වයේ හැමුවේ අපේ මනස විනාශ කරගෙන අපි මානසිකවත් ආධ්‍යාත්මිකවත් ව්‍යාකූල වෙනවා නම් විකෘති වෙනවා නම් ඒ අපේ විකෘතියත් එක් එක්කෙනාගෙන් මේ පරිසරයට මුදා හැරෙනවා. වෙන තුනේ පාරිසරික සාධක සියල්ලක්ම වෙනස් කරන්නට අපේ මානසික තත්ත්වයන් බලපවත්වනවා. දැන් අග්ගඤ්ඤ සූත්‍රයේදී පැහැදිලි කරනවා පෘථුවිය ආරම්භයේදී මුලින්ම මනුෂ්‍ය ජනාවාස ඇති වුණාට පස්සේ ඒ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුක්‍රමයෙන් විපරීත වෙනකොට කෙලෙස් සහිත වෙනකොට මානසික ආධ්‍යාත්මික ಗುಣ සම්පන්න බව ටිකෙන් ටික පිරිහෙනකොට ඊට සාපේක්ෂව මේ පරිසර සාධක කොච්චර විපරීත වුණාද කියලා. එතකොට ඒ තරම්ම අපේ මනස මේ බාහිර ලෝකය වෙනස් කරන්නට බලපෑම් ඇති කරනවා. ඊළඟට චක්කවර්ති සීහනාද සූත්‍රයේ දැක්වෙනවා වයස අවුරුදු 10 දක්වා මිනිසු ආයුෂයෙන් වර්ණයෙන් පිරිහුණාට පස්සේ එතකොට පරමාශ අවුරුදු 10යි. ඒ අවස්ථාව වෙනකොට ඕනෝන් එන කොටාගෙන විනාශ වෙනවා. නමුත් ඉතිරි වෙන පිරිස ඇයි අපට මෙහෙම වුනේ කියලා නුවණින් කල්පනා කරලා අපිට මේ தත්ත්වයේ උද්ගත වුනේ තමන්ගේ ජීවිතය රැකගන්නට අනුන් වනසන්නට හිතපු නිසා. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මම ජීවත් වෙන්න ඕන කියන ආකල්පය ඇතිව කටයුතු කරපු නිසායි අපිට මේ தත්ත්වයේ උද්ගත වුනේ. ඒ නිසා මින් මතු තමන්ගේ ජීවිතය රැකගන්නටවත් තමන්ගේ ජීවිතය නිසාවත් අනුන් නැසීමෙන් අපි වළකින්නට ඕන කියලා අර ඉතිරි වෙනා ඉන්න පිරිස පළමු වතාවට ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ධර්මයේහි පිහිටනවා. මේ මානසික පරිවර්තනය කොච්චර ප්‍රබල විදිහට බාහිර ලෝකය වෙනස් කරන්නට හේතුණාද කියනවනම් එහි දැක්වෙනවා අවුරුදු 10ක් ආයුවත මිනිසුන් මේ චිත්තඅදිෂ්ඨානය ඇති කරගත්තට පස්සේ මේ ප්‍රතිපත්තියෙහි ධර්මයේහි පිහිටියාට පස්සේ ඔවුන්ට ලැබෙන දරුවන් අනුක්‍රමයෙන් ආශ වර්ධනය වෙමින් අවුරුදු 20ක් තරම් ආයු කාලයක් ජීවත් වෙන්නට සුදුසුකම් ලැබුවා. ඊට පස්සේ සොරකමින් ඒ වගේම කාමමිත්‍යාචාරයෙන් මේ විදිහට පංච දුෂ්චරිතයෙන්ම වළකිනකොට අනුක්‍රමයෙන් අවුරුදු 20ක් ආයු ඇතයට අවුරුදු 40ක් ජීවත් වෙන්නට පුළුවන් දරුවා ඊළඟට අවුරුදු 80ක් ජීවත් වෙන්නට පුළුවන් මේ විදිහට අනුක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ වර්ණ සැප බල නුවණ වර්ධනය වෙන ආකාරය පාරිසරික සාධක වෙනස් වෙලා යහපත් පැත්තට සැකසෙන ආකාරය චක්කවාති සීහනාද සූත්‍රයේදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. එහෙමනම් යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් ජය ගන්නට අපට භෞතික වශයෙන් දේවල් ගොඩනැගීම වගේම මානසික සහ ආධ්‍යාත්මික ගුණ සම්පන්න බවත් එතරම්ම වැදගත් වෙනවා. නමුත් අපිට හිතෙනවා නම් මේ ප්‍රශ්නේ ඇති කලේ අසවල් අසවල් අයයි ඒ තමයි වග කියන්න ඕන. ඒගොල්ලෝ නිසයි මෙහෙම වුනේ කියලා වෛරී ස්වභාවයක්. එහෙම නැත්නම් ගැටුම්කාරී ස්වභාවයක්, ආවේගකාරී තත්වයක් නම් අපි හැම විටම මතු කරන්නේ ඒ අයටම මේකේ විසඳුම් හොයන්නට පවර්ලා අපි නිහඬ වෙනවා නම් අප අපි තුලින් පැතිරෙන්නේ වෛරය, කෝපය, ద్వේෂය, ආවේගයම නම් ඒක වසක් විසක් වගේ සීග්‍රේන් පැතිරී යනවා. අන් අයගේ සිත් සතන් විනාශ කරන්නට හේතු වෙනවා. එතකොට සමස්ත ජනගහණයම එකාවන්ව අර විදිහට වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව මානසික දුර්වලකම් එහෙම ව්‍යාප්ත කරනකොට සමස්ත රටක්ම සමස්ත ලෝකයක්ම වනසන්නට බරපතල න්‍යෂ්ටික ආයුධයකට වඩා ඒක බලපෑම් ඇති කරනවා. එතකොට මේ தත්වයන් අපි මිනිස්සෙයින් හැටියට බුද්ධිමත්ව හිතන්නට ඕන, තේරුම් ගන්නට ඕන. ඒ නිසා මේ වෙලාවේ අනිත් සියලු දෙනා හදන්න පුළුවන් වුණත් බැරි වුණත් Tamanට පුළුවන්ද මේ தත්වයෙන් නැගී සිටින්නට භෞතික වශයෙන් සහ මානසික ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි දායකත්වයක් සපයන්නට Tamanට පුද්ගලිකව පුළුවන්. අන්න ඒ දේවල් කරන්න Tamanගේ දැනුම, හැකියාව, කුසලතාවයන් සාංශාරික පරිණත භාවයන් පාවිච්චි කරලා Tamanගේ මානසික යහපත් ගුණාංග ප්‍රතිපදාවන් අදිෂ්ඨානයන් පාවිච්චි කරලා මේ වෙලාවේ මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්වයෙන් නැගී සිටින්නට Tamanට ලබා දිය හැකි දායකත්වයේ ලබා දීම තමයි දෙවැනි පියවර. තුන්වැනි පියවර තමයි අන් අය ඒ යහපත් தത്വයට යොමු කරන්නට උත්සාහවත් වීම. දැන් පළවෙනි පියවර තමයි Taman මානසිකව නොසැලී නොගැටි ආවේගකාරී නොවි එන தത്വයට ඔරොත්තු දෙන්න මනස සකස් කර ගැනීම. දෙවැනි පියවර තමයි මේ ශක්තිමත් මනසින් යුක්තව මේ தත්ත්වය අතික්‍රමණය කරන්නට තමන්ට භෞතිකව සහ මානසිකව ආධ්‍යාත්මිකව කළ හැකි දේවල් සොයලා බලලා කිරීම තුන්වෙනි පියවර තමයි ඒ සඳහා අන්මයත් පෙළඹවීම කුමක් සඳහාද මනස සකස් කරගන්නටත් අර කළ හැකි දේ කරන්නටත් අන්මය පෙළඹවීම එතකොට ඒක පුද්ගලිකව තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දන්න දන්න අයට කියලා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ මව්පියෝ, තමන්ගේ සහෝදරයා, තමන්ගේ හිතවතා, මිත්‍රයා, අසල්වාසියා තමන්ට පුළුවන් හැටියට පෞද්ගලිකව දැනුවත් කරමින් අපට පුළුවන් ඒ අය ශක්තිමත් කරන්න, ඒ අයගෙන් කෙරෙන්න ඕන කාර්යභාරය සඳහා යොමු කරන්න. නමුත් අපට පේනවා බහුලව සමාජය තුළ ඒක නෙමේ සිද්ධ වෙන්නේ අර වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ආවේගය මේව වපුරන්නට අනුබල දෙන එක, උසිගන්වන එක. ඒතර තමන්ට හැඟෙන ඒ හැඟීම එහෙමම පිට කරනවා. එතකොට අනිත් කෙනාටත් ඒක බෝ වෙනවා. ඒකෙන් මහා අපරාධයක් සමාජයට සිද්ධ ඒක නෙවෙයි අපිට මේ වෙලාවේ කළ යුත්තේ අපි පෞද්ගලිකව ඒවා નિවරදි මට්ටමට පුහුණු කරනවා වගේම තව එක්කෙනෙක් දෙන්නෙක් හරි යහපත් මාර්ගයට යොමු කරන්නට අපි ශක්ති ප්‍රමාණයෙන් පුද්ගලිකව මේ පණිවිඩය අනිත් අයට ලබා දෙන්නට. ඊළඟට පොදුවේ අපිට මේ පණිවිඩය අනිත් අයට දෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපිට විවිධ අයට ඒ බඳු යහපත් පණිවිඩ ඒ අයගේ සිත් සතන් සකස් කරන්නට, ශක්තිමත් කරන්නට, යමක් හිතන්නට, යමක් කල්පනා කරන්නට, ඒබඳු දේ පොදුවේ බෙදා හරින්නට පුළුවන් ක්‍රම අද ඕන තරම් ලෝකයේ තුල පවතිනවා. ඊළඟට තවත් විවිධ සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් පුවත්පත් ඒ වගේම රූපවාහිනී ගුවන් විදුලිය අවශේෂ අන්තර්ජාල පහසුකම් මේවා පාවිච්චි කරමින් අපට පොදුවේ විශාල පිරිසකට ඒ බඳු පණිවිඩ බෙදා හරින්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම පින්නතුනි අද මේ වෙන විට ලංකාවේ ජනමාධ්‍ය තුලින් ලොකු වැඩ කොටසක් කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් එහෙම තිබුණා වුණාට ඒවා හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නේ ඊටාම අතලොස්සක් පිරිස හෝ එහෙම නැත්නම් ඊටාම සුළු වශයෙන්. බහුලවම ප්‍රවෘත්ති විකාශනය වෙනකොට පෙන්වන්නෙම තෙල් පෝලිං, ගෑස් පෝලිං, මිනිස්සු ගහගන්නේවා, මරාගන්නේවා ඒතර රටේ ප්‍රවෘත්ති දැන ගැනීමේ යම්කිසි අයිතියක් මහජනතාවට තියෙන්නට පුළුවන් ඒ ප්‍රවෘත්ති විකාශනය කිරීමේ අයිතියක් ඒ සමාජ මාධ්‍ය වලට එහෙම නැත්නම් ජනමාධ්‍ය වලට තියෙන්නට පුළුවන් ඒක වෙනම කාරණයක්. නමුත් ඒ තමන්ගේ වරප්‍රසාදය තමන් මේ වෙලාවේ පාවිච්චි කරන්න ඕන කොහොමද? අර නිකන් සත්තු සිව්පාව වගේ අපිට මෙහෙම අයිතිවාසිකමක් තියනවා කියලා ඒක පාවිච්චි කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකෙන් වැඩි යහපතක් කරන්න පුළුවන් විදිහට අපට ඒ ජනමාධ්‍ය හසුරවන්නට පුළුවන් නම් ඒ ප්‍රවෘත්ති විකාශනය වෙන අවස්ථාව බොහෝ දෙනා බලන අවස්ථාවක්. ඒ ඒකෙන් sannivedanaya වෙන අවස්ථාවක්. ඒ අතරට අර නුවණැති ධෛර්යවන්ත සත්පුරුෂ මිනිස්සු මේ ප්‍රශ්නෙන් නැගී සිටින්නට ඒ අය තනින් තන පුද්ගලිකවත් සාමූහිකවත් කරන සත්කාරයන් අර විදිහට ගොවිතැන් කිරීම, බයෝගෑස් සැකසීම, ඒ වගේම බයෝඩීසල් සැකසීම, විදුලි අර්බුදයට විසඳුම් සෙවීම, ඒ වගේම තම තමන් අනිත් අය දැනුවත් කරමින් අනිත් අයට වගා කරන්නට අනුබල දීම මේ ආදී යහපත් කටයුතු වැඩිපුර ඒ ජනමාධ්‍ය හරහා මහජනතාව වෙත විකාශනය කරන්න පුළුවන් නම් විශේෂයෙන් වෙනම වැඩසටහන් හැටියට කරනවා වගේම අර ප්‍රවෘත්ති විකාශනයන් අතරතුර මොකද ප්‍රවෘත්ති විකාශනයේනේ ගොඩාක් වෙලාවට අර රටේ අර්බුදකාරී තත්ත්වයන් හැමතිස්සෙම එළියට ඇද ඇදා කතා කරන්නේ. ඉතින් ඒ අතරෙම ටිකක් හරි අපිට පුළුවන් නම් අර විදිහේ යහපත් දේවල් මතු කරලා කතා කරන්න, ඒවා ඉස්මතු වෙන හැටියට, ඒවට අවධානය යොමු වෙන හැටියට කතා කරන්න පුළුවන් නම් අපිට පොදු මාධ්‍ය පාවිච්චි කරමින්, ජනමාධ්‍ය පාවිච්චි කරමින් වැඩි දෙනෙක් දැනුවත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුද්ගලිකවත් පොදුවේ ඒ වගේම ජනමාධ්‍ය ඔස්සේ අපිට අන්මයව යහපත් තැනකට නැඹුරු කරන්නට ක්‍රියාත්මක වීම තමයි තුන්වෙනි පියවර. හතරවෙනි පියවර තමයි මේ தත්වයන් උද්ගත වුනේ ස්වභාවිකව වුණත් කවුරුන් විසින් හෝ ගොඩනගන ලද தත්වයක් හේතු කොටගෙන වුණත් දැන් ඒ தත්වෙන් පීඩා විඳින්නේ තමන් නම් ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාංශාරික වශයෙන් කරන ලද යම්කිසි අකුසල කර්ම විපාක අපි සතුව තියෙනවා නම් ඒවාට මැදි වෙලා අපට ඒ පීඩාව විඳින්නට සිද්ධ වෙනවා. අපි නිතරම සිහිපත් කරන කාරණයක් තමයි මුගලන් හාමුදුරුවන්ට හොරතැලුවා. එතකොට අසත්පුරුෂයෝ නිසා, මිත්‍යා දෘෂ්ටිකයෝ නිසා ඒ අය එහෙම ක්‍රියාත්මක වුණා කියලා අපිට හිතෙනවා. ඒක විතරක් නෙමෙයි හේතුව. ඒ අය අසත්පුරුෂයෝ වෙන්නට පුළුවන්, ඒ අය මිත්‍යා දෘෂ්ටිකයෝ වෙන්නට පුළුවන්. නමුත් හැම රහතන් වහන්සේ නමකටම තැළුවේ නෑනේ. මුගලන් හාමුදුරුවම හොයාගෙන ගියේ ඇයි? උන්වහන්සේටත් එහෙම පීඩා විඳින්නට අකාලේ පිරිනුවන් පාන්නට උන්වහන්සේටත් සාංශාරික කර්මයක් උන්වහන්සේ සතුව තිබුණා. අන්න ඒ වගේ මේ தત્ත්වය ඇතිකලේ දේශපාලනඥය වුණත් වෙන කෙනෙක් වුණත් කවර හේතුවක් නිසා වුණත් දැන් එයින් අපට පීඩාවක් ඇති වෙලා තියෙනවා නම් එහෙම වෙන්නට අපි සතුවත් පවතින යම්කිසි සාංශාරික දුර්වල හේතුවක් හේතු වෙලා තියෙනවා. ඉතින් තවදුරටත් අපි නිවන් දකිනකන් සසර ගමනේ පවතිනකොට මේ වගේ කන්න බොන්න නැතුව ආර්ථික වශයෙන් පීඩාවටපත් වෙලා දේශපාලන වාතාවරණය අයහපත් වෙලා අපට කාල විපත්ති ඒ වගේම අසත්ජනයන් අසත්පුරුෂයන් ඇසුරු කිරීම නිසා ඇතිවෙන විපත්ති දුරදිග නොබලා කටයුතු කරන මිනිසුන් නිසා ඇතිවෙන විපත්ති මේ වගේද ඒ වගේම ස්වභාවික විපත්ති ඒවට මැදි වෙලා ගොදුරු වෙලා මුළු සසර ගමනේම අපි මනුෂ්‍ය ලෝකවල උපදින උපදින අවස්ථාවල එහෙම දුක් විඳින්න වුණොත් අපට ಗುಣධම් වඩන්න පාරමිතා පුරන්නට තියෙන අවකාශය ගිලිහි යන්නට පුළුවන්. ඒ නිසා නිවන් දකින ආත්ම භාවයේ දක්වා නැවත ඒබඳු අර්බුදකාරී තත්වයන්ට මැදි වෙලා පීඩා නොවිඳින්නට සුදුසු කුසල් දහම් කරගෙන සුදුසු අදිෂ්ඨාන ප්‍රාර්ථනා ඇති කරගන්නට මේ අවස්ථාව තුළ අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒක තමයි හතරවෙනි පියවර. ඒ කියන්නේ Tamanට මේ වගේ දුකක් කරදරයක් පැමිණෙන්නට බලපාන හේතු මොනවද? ඒ සඳහා බලපාන අකුසල කර්ම විපාක මොනවද? ඒ බඳු අකුසල් සසරේ තියෙනවා නම් ඒවා යටපත් කරගන්නටත් ඒ වගේම ඒ தත්වෙන් නැගී සිටින්නට සුදුසු කුසල් කරන්නටත් අපි ප්‍රයාත්මක වෙන්න ඕනේ. ඒකට ඒ සඳහා කළ හැකි කළ යුතු කුසල් දහම් තමයි අර වගේ දැඩි පීඩාවටපත් වෙලා ඉන්න ජනතාවට පුළුවන් හැටියට සහාය වීම. ඒගොල්ලන්ගේ කායික පීඩා දුරු කරන්නට, මානසික පීඩා දුරු කරන්නට, ආහාර පාන අගහිගතා, ඖෂධ අවශ්‍යතා මේවා සමනය කරන්නට අපට පුළුවන් හැටියට අපට තනියෙන් ඒක කරන්න බැරි නම් හැකියය දැනුවත් කරලා හරි. ඒගොල්ලෝ යොමු කරලා හරි පුළුවන් හැටියට ඒගොල්ලෝ කායික, මානසික, ආධ්‍යාත්මික, පාරිසරික වශයෙන් ඒ අය සුඛිත මුදිත කරන්න, සුවපත් කරන්න, පැමිණිලා තියෙන දුක් පීඩා අවම කරන්න අපිට සහාය වෙන්නට පුළුවන් නම් ඒක මහා කුසලයක් වෙනවා. මෙලවත් සසර ගමනේදී Tamanට එබඳු විපත්, එබඳු අර්බුදවලට මැදි වෙලා පීඩාවටපත් නොවෙන්නට ඒක හොඳ කුසලයක් වෙනවා. එබඳු කුසල් කරලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඇති කරගන්නට ඕන නිවන් දකින ආත්ම භාවයේ දක්වා එබඳු දුක් විපත් වලට මැදි නොවෙන්නටත් සුවසේ ಗುಣධම් වඩන්න පාරමිතා පුරන්නට අවකාශ සැලසෙනවා. ඒක තමයි හතරවෙනි පියවර. පස්වෙනි පියවර තමයි බෞද්ධයින් හැටියට අපි දන්නවා මේ සසර ගමන දුක් සහිතයි. අපි කොච්චර ඒ දුක් සහිත වූ සසර ගමන සුවපත් කරන්නට වෑයම් කළා වුණත් කොච්චර කුසල් දහම් සිද්ධ කළා වුණත් ඒ සංස්කාර ධර්මය අනිත්‍ය නිසා හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙන ඒ යහපත් හේතු කුසලමය හේතු අහෝසි වෙලා යනවා ඊට පස්සේ නැවතත් අපට දුක පීඩා උරුම වෙනවා අපි හිතමු යම් කෙනෙක් අකුසල් කරන්නේ නැතෝ කුසල්ම පමනක් කළයි කියලා එහෙම කළා වුණත් සසර ගමනේ ඉපදිලා ඒ උපන්නා වූ ආත්ම භාවයන් තුල ඇතිවීම නැතිවීම පීඩාවට අපිට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. යමක් හේතු ප්‍රත්‍යයෙන් ඇති වුණා නම් ඒක නැති වෙන එක අපිට වළක්වන්න බෑ. ඒක 아무තුවෙන් මේ අපේ අකුසලය නිසා දේවල් නැති වෙනව නෙමෙයි. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක වශයෙන් බුදුරජාන් වහන්සේ අෂ්ටලෝක ධර්මයේ දේශනා කරන්නේ යුගල වශයෙන්. ඇයි එහෙම යුගල වශයෙන් දේශනා කරන්නේ මේ ලෝකයේ ඒවා යුගල වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇති වුණොත් නැති වෙනවා. ආලෝකය අපට හඳුනා ගන්න වෙන්නේ අඳුරට සාපේක්ෂව හොඳ හඳුනා ගන්න වෙන්නේ නරකට සාපේක්ෂව. මෙහෙම හැම දෙයක්ම ද්වයනිශ්චිතව තමයි ලෝකේ පවතින්නේ. එතකොට ඒ ද්වය මිශ්‍රිත වූ ලෝකේ අපිට ඒකාන්තිකව එක පැත්තක් විතරක් පවත්වන්න පුළුවන් කමක් නැහැ. මම කැමති මෙහෙම තියනවා නම් සමෘද්ධිමත් බවට විතරයි මම කැමති ඒවා විතරක් තියෙන්නට ඕන කියලා. එහෙම හරියන්නේ සක්විති රජ পদවිය ලැබුවා වුණත් ඒ ලබාපු දේවල් යම් මොහොතක අහිමි වෙනවා. නැති වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අර අකල් විපත් පැමිණෙන එක අපට වළක්ව ගන්න යම් යම් කුසල් දහම් කරලා අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා එහෙම කරගන්න පුළුවන්. නමුත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් විනාශ නොවි අහෝසි නොවි පවත්වන්නට බුදු කෙනෙකුටවත් ලෝකේ පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ලෝක ධර්මතාවයන්ගේ අසාර බව, નિસරු බව નિවරදිව තේරුම් අරගෙන මේ අසාර වූ ලෝකය සාරවත් කියලා අරගෙන අනිත්‍ය වූ ලෝකය නිට්ටයයි කියලා අරගෙන දුක් සහිත වූ ලෝකය සුඛයි කියලා හඳුනාගෙන අනාත්ම වූ ලෝකය ආත්ම වශයෙන් අරගෙන අසුභ වූ ලෝකය සුභ වශයෙන් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ලෝක ධර්මතාවයන් නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් වැරදි විදිහට අවිද්‍යාවෙන් ග්‍රහණය කරගෙන තෘෂ්ණාවෙන් මොසපත් වෙලා කටයුතු කරන තාක්කල් අපිට මේ සාංශාරික දුක්ඛයෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ එහෙමනම් කටුක අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න ඒබඳු අවස්ථාවලවත් අඩුතරමින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මේ සසර ගමන දුක් සහිතයි කියන බව. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සිහි බුද්ධිය ඇති කෙනාට දුක ප්‍රඥාව අවදි කරන්නට හේතු වෙනවා. සිහි බුද්ධිය නැති කෙනාට දුක විසින්ම සම්මෝහය අවදි කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි දුක්ඛ පීඩාවක් පැමිණෙනවා අපිට සිහි බුද්ධි අවදි කරගන්න බැරි වුණොත් අපේ මුලාවම වර්ධනය වෙනවා ඒ දුක නිසා. අහවලුන් තමයි මේකට වග කියන්නේ නැත්තේ අහවලා තමයි මේක කළේ කියලා අන් අයත් එක්ක ගැටි ගැටි වෛරය වපුරමින් කරගන්න පුළුවන් දේවලුත් නැති කරගෙන මෙලව පරලොව දෙකේම විනාශ වෙනවා. ඇයි ඒ සම්මෝහය අවදි වීම නිසා. නමුත් දුක පීඩාව මතුවෙනකොට සිහි බුද්ධිය ඇති කෙනා ප්‍රඥාව අවදි කරගන්නවා. මොකද්ද හේතුව? කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ தත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? ඒකට අපි කල යුත්තේ කුමක්ද? මේවා ගැන කල්පනා කරලා දුක දුකට හේතුව ඒ නිදහස් වීමේ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍යම පුහුණු කරන්නට ආර්ය පරේෂණයකට යොමු වෙනවා දුක නිසා සිහි බුද්ධිය ඇති තැනත්තා. ඒ නිසා මේ වෙලාවේ අපි සිහි බුද්ධිය නැති අය හැටියට කටයුතු කරන්නේ නැතුව සිහි බුද්ධිය ඇති අය හැටියට මේ පවතින අර්බුදයත් එක්කලා සාංශාරික ජීවිතයේ ඇති කරකශ බව, එහි ඇති අසාර බව, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව තේරුම් අරගෙන මේ අසාර වූ ලෝකය සාරවත්යයි කියන අවිද්‍යාව නිසා තමයි අපි තෘෂ්ණාවෙන් බැඳී භවෙන් භවේ හටගන්නේ මේ తත්වේ නිමා කරන්නට නම් භව තණ්හාව දුරු කළ යුතුයි භව තණ්හාව දුරු කරන්නට නම් කාම තණ්හාව දුරු කළ යුතුයි කාම තණ්හාව දුරු කරන්න නම් මේ කාමයන් සම්බන්ධව තියෙන අවිද්‍යාව වෙනුවට විද්‍යාව උපදවාගෙන ප්‍රඥාව අවදි කරලා මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය නුවණින් වටහා ගන්නට ඕන. ඒ නිසා පස්වෙනි පියවර තමයි මේ සසර දුක තේරුම් අරගෙන භව ගමන නිමා කිරීම සඳහා අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීමට මේ ලැබුණු අවකාශය තුල හැකිතා උත්සාහවත් වීම, පාරමිතා ධර්ම සම්පාදනය කිරීම බෝධිපාක්ෂික ධර්ම පුහුණු කිරීම ධර්මය ප්‍රගුණ කරන්නට ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්නට මනස ටිකෙන් ටික ප්‍රගුණ කිරීම. මෙන්න මේ විදිහට විපතක් කරදරයක් පැමිණෙනකොට යම් අර්බුදයක් පැමිණෙනකොට අපට පියවර පහකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් තමන්ගේ අනුන්ගේ යහපත සඳහා පළමු පියවර තමයි එන தত্ত্বය හමුවේ ඔරොත්තු දෙන්නට සැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතිව වික්ෂිප්ත වෙන්නේ නැතිව සිහිබුද්ධිය අවදි කරගත් මනසින් යුක්තව මේ ප්‍රශ්නය දිහා බලන්නට පුළුවන් මට්ටමට මනස ශක්තිමත් කරගන්න. මොකද මනසින් කඩා වැටුනොත් මොකුත් අපිට එතනින් එහාට කරන්න බෑ. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඒ తত্ত্বය වෙනස් කරන්නට භෞතිකවත් මානසිකවත් ආධ්‍යාත්මිකවත් අපට කුමක් කළ හැකිද කියලා සොයලා බලලා පෞද්ගලිකව තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම. තුන්වෙනි පියවර තමයි බිරිඳ සැමියා දරුවා අම්මා තාත්තා සහෝදරයා ඥාතියා මිත්‍රයා ආදී වශයෙන් ගමක් රටක් ලෝකයක් වෙනස් කරන්නට පුද්ගලිකවත් පොදුවේ ඒ වගේම ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ හැකි පමණින් අන් අය දැනුවත් කරලා ඒ යහපත් වැඩපිළිවෙලකට ඒ අය පෙළඹවී හතරවෙනි පියවර තමයි සසර ගමනේ ඒබඳු පීඩාවන් අත් නොවිඳින්නට ඒබඳු පීඩාවන් වළක්වන්නට අවශ්‍ය කුසල් දහම් සිද්ධ කර ගැනීම සහ අදිෂ්ඨාන ප්‍රාර්ථනාවන් ගොනු කර ගැනීම. පස්වෙනි පියවර තමයි කොතෙක් ප්‍රතිසංස්කරණ කළත් නැවත නැවත කඩා වැටෙන මේ සංස්කාර ලෝකය සාරවත් හැටියට අරගෙන එහි මුසපත් වෙනවා වෙනුවට මේ භව ගමන දිගින් දිගට පැවැත්වීමේ નિસරු බව තේරුම් අරගෙන භවය නිමා කිරීමට සසර ගමන නිමා කිරීමට අවශ්‍ය ප්‍රඥාව සිහි බුද්ධිය අවදි කරගෙන ක්‍රියාත්මක වේ. මෙන්න මේ පියවර පහෙන් අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් සක්‍රිය වෙන්නට පුළුවන් නම් ඕනම අර්බුදකාරී අවස්ථාවක Tamanගේ යහපත වෙනුවෙනොත් අනුන්ගේ යහපත වෙනුවෙනොත් මෙලව અભිවෘද්ධිය වෙනුවෙනොත් සසර සුවය පහසුව වෙනුවෙනොත් භව ගමන නිමා කරමින් අපේ මූලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනුත් අපිට මේ අර්බුදකාරී කාල පරිච්ඡේදය පාවිච්චි කරන්නට පුළුවන්. එය කැලිකසල පොහොර කිරීමක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දේවල් කැලිකසල තැන් තැන්වල දාලා බොහෝ මිනිස්සු ඒවයින් ප්‍රශ්න ඇති කරගන්නවා. හැබැයි බුද්ධිමත් මිනිස්සු ඒ කැලිකසල එකතු කරලා ඒවයින් පොහොර හදලා ඒවයින් විකුණලා ආදායමක් ගන්නව නැත්නම් එළවලු පළතුරු ආදී පැලෑටි සකස් කරගෙන වගා කරගෙන ගොවිතැන් කරගෙන ජීවිතය සාරවත් කරගන්න. අන්න ඒ වගේ ජීවිතයකට අපට පැමිණෙන දුක්ඛම් කටළු පීඩා අර්බුද අපට සමනය කරගන්නට පුළුවන් නම් හොඳයි. ඒවා සමනය කරගත නොහැකිව පැමිණෙනවා නම් ඒ අවස්ථාව අපි අපතේ හරින්නේ නැතිව ඒන් Tamanටත් අනුන්ටත් සසර ගමනටත් විමුක්තියටත් යහපතක් වෙන හැටියට ඒ ගැටලුකාරී අර්බුදකාරී එහෙම නැත්නම් ව්‍යසනකාරී අවස්ථාව අපි කොහොමද ෂණ සම්පත්තියක් හැටියට පාවිච්චි කරන්නේ එය පොහොරක් හැටියට අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපේ සිහිනුවණින් කල්පනා කළොත් ප්‍රත්‍යවේක්ෂා කළොත් එය Tamanටත් අනුන්ටත් යහපත පිණිස යොදා ගන්නට හැකියාව තියෙනවා.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 කිරීමේ අරමුණ ඇතිව පවුලේ සමාජිකයන් විසිනි පින්කමේ ආරමුණ හැටියට ඒ කාරණා දෙකම සිහිපත් කරලා තියෙන්නේ සිරිසේන ගමගේ සහෝදරයාටත් දෙමව්පියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමින් ඒ වගේම සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම මේ කාලයේහි ප්‍රයෝජනවත් වෙන මාතෘකාවකින් ධර්ම දේශනා සිද්ධ කරන්නට ආරාධනා කරලා හැම දිනාටම ධර්ම දාණය ලබා දීමත් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහෙන්න ආරක්ෂා කෙරෙත්වා දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මේට තෙමසකට ඉහතදී මිය පරලෝ යන්ට යදුණු සිරිසේන ගමගේ සහෝදරයා සහ ඒ ආදරණීය මව්පියන් ඇතුළු පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාලා උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම දරුවන් සරණයි